ඊළඟට ඊට පස්සේ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී මා බණ ඇසූ පසු gedara dore වැඩ කිරීමට විරිය අඩු බව හැඟේ. ඒ නැති කර කිරීමට මා ඒ අවස්ථාවේදී සින්දුවක් දමා ශ්‍රවණය කරමි. විරිය වඩාගත හැකි ආකාරය පහදන්න. ඒ වෙන්නේ දැන් අපේ සිත හැමතිස්සෙම ලෝභ, දේශ, කියන මේවායින් තමයි උත්තේජනය වෙන්නේ. ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාන්නය ඕවෙන් තමයි උත්තේජනය ලබන්නේ. එතකොට ඒවෙන් අපේ මනස අයින් කරලා ධර්ම ශ්‍රවණයකට යොමු කරනකොට භාවනාවකට යොමු කරනකොට අපේ සිත කුසල පක්ෂයේ වැඩෙනව වෙනුවට අර අපිට ප්‍රියමනාප අරමුණු වලින් මිදලා පොඩි උදාසීන බවකට එනවා. ඒ වගේම අර ධර්ම කර්ම හොක්කම් දෙනකොට අරවත් වෙනන්නේ මේවත් වෙනන්නේ මේවා නිකන් අනිත්‍යයිනේ මේවා අසාරයිනේ කියලා හිතෙනවා. එතකොට අපට ඇති වෙන්නේ මේ උපේක්ෂා සහගත බවක් ධර්මයේ වැටහීමක් වගේ පෙනුනට ඒ මතුවෙන්නේ මොකද්ද? අගතිගාමී චින්තනය. අර මම උපේක්ෂාව ගැන කියනකොට කිව්වේ ඒකනේ. කරුණාවක් නැතුව, මෛත්‍රියක් නැතුව ඔන්න වෙන දෙයක් වෙද්දෙන් කියලා බලාගෙන ඉන්න එක නෙමෙයි උපේක්ෂාව. වීරයෙන් කරන්න ඕන දේ වීරයෙන් කරන්න ඕන. එතකොට කැප වෙන්න ඕන තැන කැප වෙන්න ඕන. කරුණා මෛත්‍රියෙන් කරන්න ඕන දේ කරුණා මෛත්‍රියෙන් කරන්න ඕන. උපේක්ෂාව අවශ්‍ය තැන උපේක්ෂාව මතු කරගන්න. ඒ නිසා මේ තියෙන්නේ ධර්මයේ පිළිබඳ වැටහීමක් හෝ ධර්මය ඇසීමේ ප්‍රශ්නයක් නෙමෙයි ඒ තුලින් අර නිෂ්ක්‍රීය වීම. ඉතින් ඒක යෝග්‍ය නැහැ. එහෙම වුණොත් අපිට ධම්මගත් නැහැ, ලෞකික અભිවෘද්ධියක් නැහැ. ඒ නිසා උදාසීන බව යෝග්‍ය නැහැ. අලසෝ ගිහි කාම භෝගී නසාදු ගිහි පුද්ගලයෙකුට කාම භෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට අලස බව සුදුසු නෑ පැවිද්දාටත් සුදුසු නෑ ඉතින් ගිහියා කියලා කියන්නේ මේ දේවල් සම්පාදනය කරනවා අමුදරුවන් පෝෂණය කරන්න ඕනේ ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්න ඕනේ උයන්න පිහන්න ඕනේ හම්බ කරන්න ඕනේ ඉතින් එහෙම දේවල් කරන්නේ නැතුව කොහොමද ජීවත් වෙන්නේ බනහලා විතරයි ඒ නිසා බණ අහන්න නැත්නම් තමන්ගේ මනසේ ඇති වෙන අකුසල් දුරු කරලා කුසල් වඩලා ලෝක ධර්ම අවබෝධ කරගන්න. ඒක නිෂ්ක්‍රීය භාවයක් ඇති වෙනවා ඒ තියෙන්නේ ධර්මයේ වැරද්දක් නෙමෙයි තමන් ඒ තුල අගතිගාමී වෙනවා. ඉතින් ඒ විදිහට තමන්ගේ මනසට පැහැදිලි කරලා දෙන්න ඕනේ එතන තියෙන දෝෂය. එතන තියෙන දුර්වලකම. ඒ තමන් නිවැරදි තැනක නෙමෙයි ඉන්නේ. ඒක තමන්ගේ දුබලකමක් කියන එක මනසට ඒත්තු ගන්නන. ඒත්තු ගන්නලා මම මෙතනින් නැගිටින්න ඕනේ. ඉතින් ධර්මයේ ප්‍රගුණ කරනවා නම් මට පුළුවන් වෙන්න ඕන මේ උදාසීන භවින් නැගිටින්න. ඉතින් එහෙම නැත්නම් මම මොකටද බණ අහන්නේ? අකුසලයේ දුරු කරන්න බැරි නම් කුසලයේ වඩන්න බැරි නම් සබ්බපාපසා කරනම් කුසල සුප්පසම්පදා කිව්ව මූලික පියවර ටිකවත් තියන්න බැරි නම් සචිත්ත පරියෝධපන සිත පිරිසුදු කරන්න ප්‍රඥාව අවදි කරන්න කොහේ කටයුතු කරන්න. ඒ නිසා මට මේ මූලික පියවරවත් තියන්න බැරි නම් ඒතර මං අහන දහම ඇති ඵලය මොකක්ද? අන්න එහෙම මනස ටිකක් ලැජ්ජා හිතෙන්න රිදෙන්න මනසට දේවල් යෝජනා කරන්න. එතකොට ටිකක් ඒකත් එක්කලා ධෛර්යය උපදිනවා. මනස අවදි වෙනවා.